නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ද නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෞරුණීය අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කාරුණික පින්වත්නි මේ ඉහතදී ගරු ස්වාමීන් වහන්සේ ඉතා වටිනා සූත්‍රයක් ඇසුරින් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න යෙදුණා. එහි අවසාන වෙන විට ඔබ හැම කෙනෙකුටම වැටහෙන්න ඇති పూర్ව භාග ප්‍රතිපදාවේ සහ ආර්ය ප්‍රතිපදාව කියන මේ ප්‍රතිපදා අවස්ථා දෙක පිළිබඳ පැහැදිලි කිරීමක් එම ධර්ම කොටස ඇසුරෙන් සිද්ධ කරන්න යෙදුණා. කෙනෙකු අකුසලයෙන් වැළකීම සහ කුසලයේ යෙදීම කියන අපි සත්ව පුජ්‍යල ආත්ම මට්ටමින් නැත්නම් මමත්වයෙන් යුක්ත වූ යෙදීමක් ඇති බවත් ඒ වගේම ඒ සත්ව පුජ්‍යල ආත්ම මතය ඉක්ම වූ නැත්නම් මම යන අදහසින් ඉවත් වෙලා සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලා මුල් වෙලා අකුසලයෙන් වැළකීම සහ කුසලයේ පිහිටීම කියන මේ අර්ථය ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඊටම ගැළපෙන උතුම් සූත්‍ර ධර්ම කාණ්ඩයක් සංයුත්ත නිකායේ විපත් කරන්නේ බුදුහාමුදුර වදාලා නිවනට පිටිවහල් වෙන නිවනටම හේතුකාරක වෙන ප්‍රතිපදාව දේශනා කරමි කියලා එම සූත්‍රයේ භාගතුන් වහන්සේ අනුදන වදාරනවා. සංයුත්ත නිකායේ සප්පාය සූත්‍රය. මේ සූත්‍රයේ අපිට බුදුහාඳුරු ඉදිරිපත් කළේ ඇසෙහි අනිත්‍ය මෙනෙහි කිරීම, ඇසෙහි අනිත්‍ය දැකීම, රූපේහි අනිත්‍ය දැකීම සහ විඥානයේහි අනිත්‍ය දැකීම. මේ තිදෙනාගේ එකතුව වන ස්පර්ශයේහි අනිත්‍ය දැකීම සහ වේදනාවෙහි අනිත්‍ය දැකීම මෙනෙහි කිරීම මෙය නිවනට සප්පාය වෙන නිවනට හේතුකාරක වෙන මගයි කියලා බුදුහාමුදුරුවෝ මෙම සූත්‍රයේ පෙන්වම් කරනවා. එතකොට ඔබට පැහැදිලි ඇති මේ ආයතන පිළිබඳ අවබෝධයක් නොලබා අපිට සක්කාය දිට්ඨියේවත් මම මුල් වෙලා සිදුවෙන මේ සිතින් කිරීම කිරීම වලින් වැළකිය නොහැකි බව ආයතන පිළිබඳ ඒ වගේම බාහිර ආයතන පිළිබඳ විඥාන ධාතු පිළිබඳ ස්පර්ශය පිළිබඳ මේ කියන වේදනාව පිළිබඳ මේ කියන කරුණු ටික අපිට වැටහෙනකොට සැබෑවටම යම් කෙනෙකුට නිවන් මඟ හිඳරව් වෙන බවට අපේ බුදුරජාණන් වහන්සේ මෙහි පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔබ හැම කෙනෙක්ම දන්නවා මේ ආයතන ගැන ස්වාමින් වහන්සේ විස්තර කළා උණුසුම සහ ආයුෂය මත රැඳිලා තියෙන ස්වභාවය. වේදල සූත්‍රයේ පැහැදිලි කරන ඒක ධර්ම කොටස ස්වාමින් වහන්සේ විස්තර කළා. හිතලා බලන්න උණුසුමින් බැහැරව අපිට මේ ආයතන වල පැවැත්මක් දකින්න බෑ. උණුසුම කිව්වෙම මේ ඇස කරනාසය දිය ශරීරය මන කියන ආයතන වලට ආයතන ක්‍රියාත්මක වෙන්න ආයතන සකස් වෙන්න ආයතන වල ප්‍රසාද සකස් වෙන්න උණුසුම දායක වෙනවා ප්‍රධාන වශයෙන්. උණුසුම සකස් වෙන්න, උණුසුම පහළ වෙන්න අපිට වැටහෙනවා ආස්වාස ප්‍රාස්වාස සහ ආහාරවල දැවීම. ආස්වාස වාතය සහ ආහාරවල දැවීම නිසායි මේ විතර කියනකොට අපි කාටත් වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ මං හිතන්නේ. ආස්වාසවල ඇති ඔක්සිජන් කොටස ආහාරවල ඇති ශක්තිය නිපදවන කොටස් දැවිලා කයෙහි උණුසුම පහළ වෙනවා. ඒ උණුසුම ප්‍රත්‍යයෙන් තමයි හේතුවෙන් තමයි ප්‍රසාද හැදෙන්නේ. ප්‍රසාදවලට ජීවය ලැබෙන්නේ. ප්‍රසාද කිව්වේ ඔබ අහලා ඇති ඇහි චක්කු ප්‍රසාදය. ඇහි ඇති යමක් පිළිබිඹු කිරීමේ හැකියාව. ඉදිරියෙන් හමුවන දෙයෙහි ප්‍රතිබිම්බයක් ඡායා මාත්‍රයක් ගන්න නම් අපිට ඇහෙන් දකින්ද ඇහිමි ප්‍රසාදය අත්‍යවශ්‍යයි. ඉදිරියෙන් ඇති වස්තුවේහි ප්‍රතිබිම්බය ආලෝකයේ උදව්වෙන් ඇහි සකස් නොවි අපිට ඉදිරියෙන් ඇති වස්තුවක් දකින්න බෑ. එතකොට මේ ප්‍රසාදය කියන්නේ ඇහි ඇති ඒ කැඩපතක වැනි පැහැදිලිතාවය කියන එක අපි නිතර මතක් කරනවා. මොකද ඒ කොටස මේ මූල ධර්ම. මේ බණ තේරුම් ගන්න, ධහම තේරුම් ගන්න අවශ්‍ය මූල ධර්ම. එතකොට ප්‍රසාදය උණුසුම ප්‍රත්‍යයෙන් හට ගැනීම තුල තමයි මොහතකට ඇතෙහි ක්‍රියාවට අවශ්‍ය කරන හේතුව සකස් වෙන්නේ. ඇස විතරක් නෙවෙයි අපි ඇසගෙන කතා කරන්නේ ඇස මූලික නිසායි කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයටම එහෙමයි. ඒ ඒ ආයතන වල ප්‍රසාද ගැන ඔගොල්ලෝ කෙටි වශයෙන් අහලා ඇති විස්තර වශයෙන් සාමාන්‍යයෙන් ඊටාම කෙටියෙන් මතක් කරනවා නම් සෝත ප්‍රසාදය කියන්නේ ශබ්ද කම්පන වලට කම්පණය වෙන ස්වභාවයක් මේ කන ඇතුලේ ඇති බව ඔබ අහලා තියෙනවා. සියුම් රෝම ගහක වැනි ස්වභාවයක් ශබ්ද කම්පන වලට කම්පණය වෙනවා. ඒක තමයි සෝත ප්‍රසාදය. ගාහන ප්‍රසාදය කියන්නේ නාසය ඇතුළත ඉලුකුරේක හැඩය ඇති සෛල විශේෂයක් මේ නාසය ඇතුළත. ගන්ධ කලාප ගන්ධ රූප ඇවිල්ලා පැවරෙනකොට අපිට ගන්ධ සුවඳ දැනගන්න හිතක් පහළ කරන් ඒ ප්‍රසාද සෛලවල ඒ ගන්ධ රූප ඇවිල්ලා පැවරෙන්න ඕනේ. මේ වාතේ පාවෙන සුවඳ හෝ දුර්ගන්ධ හෝ ඒ වගේ ගන්ධ කලාප ඇවිල්ලා නාසයේ තැවරෙන විදිහට ඇතිවෙන ප්‍රතික්‍රියාවක් තමයි අපිට ගඳසූර දැනගන්න හිතක් පහළ කරලා දෙන ස්වභාවය. එතකොට ඒකේ ප්‍රසාදය තමයි නාසයේ එළපුරේක හැදේ ඇති නාසය ඇතුළත ඇති සෛල ස්වභාවය. දිවේ ප්‍රසාදය ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. දිවෙහි උඩු ප්‍රදේශයේ ඇති සෛල ස්වභාවය. රස වර්ග තැවිරනකොට මේ පැණි රස, මිරිඟු රස, තිත්ත රස ආදී වශයෙන් විඥානයක් ඒවත් දැන ගැනීමකට ලක් වෙන්නේ. ඒ රස වර්ග දිවේ සෛලවල තැවරෙනකොට ඇති වෙන ප්‍රතික්‍රියාව නිසා. කාය ප්‍රසාදය කියනකොට කයෙහි දි රාගයේ හම් කෑලි ඉසකෙස් වැනි නියපොතු වග්ගිස් වැනි අජීවී කොටස් වල නැතුව අනික් හැමතැනකම තියෙනවා කාය ප්‍රසාදය. කයට සීතල උෂ්ණ ආදී ස්පර්ශ වෙනකොට අපිට දැනෙන ස්වභාවයක් ඇති වෙන්න කාය ප්‍රසාදය. ඒ වගේම මනෝ ප්‍රසාදය හදේ රූපය ඇසුරු කරගෙන ආස්වාද වාතයත් ලිය ධාතුවත් ආස් හදේ රූපයේ දැරීමෙන් හටගන්න ශක්තිය. මනෝ ප්‍රසාදය. එතකොට හදවත ඇසුරේ අපිට යමක් මෙනෙහි වෙන්නේ. අපිට මනෝ ලෝකයේ මෙනෙහි වෙන මනෝ විඥාන පහළ වෙන්නේ අපිට. දැන් මෙතන ඉඳගෙන අපිට gedara මතක් කරන්නේ අපි එතන කියන්නේ මනෝ විඥානය. මනසෙන් එතකොට ඒක හද රූපේ, හදේ රූපේ එකත් ඉන්ද්‍රියක්. හදේ රූපය තුල මේ ගන්න ආස්වාස වාතයත් අපි ගන්න ආහාරවලත් සාරය දැරිලා හදේ රූපය තුල ලේ ධාතුව ඇසුරේ පහළ වෙන හිතක්. ඒකට අපි කියනවා මනෝ විඥානය. අපි රාත්‍රී කාලේ හීන බලන්නේ ඒ වගේම මෙනෙහි වෙන්නේ කල්පනා කරන්නේ කොටින් මේ පංචේන්ද්‍රයන්ට ගැටුණු දේවල් නැවත මෙනෙහි කරන්නේ මනෝ විඥානය. එතකොට දැන් මෙතනදී මෙතන තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුර වදාලා මේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ආයතන අනිත්‍ය බව. අනිත්‍ය කියන වචනය ඔයගලන් වැටහෙනවා ඇතිව නැති වෙන. නිරතුරුව හටගන්න එකෙනෙහිම නැතෙන. මේක අපිට බුද්ධිමත්ව හිතා ගන්න ඕනේ යම් දෙයක් හටගන්න දායක වෙන හේතු වැයවීම නිසාම ඒ හටගත්ත දෙයට පවතින්න බෑ යම් දෙයක් හටගන්න හේතු වැය වෙනවනේ අපි හිතන්නකෝ දැන් මේ විදුලිය වැය වැය කරගෙන මේ ආලෝකය බල්බ් දැල් වෙනවා එතකොට මේ විදුලිය වැයවීම නිසා බල්බ් දැල් වෙනකොට විදුලිය වැයවීමම හේතු වෙනවා ඒ දැල් වෙච්ච බල්බේ දැල්වීම නිරුද්ධ වෙන්න අපි මේ කලින් සාකච්ඡා කරලා තියෙනවා අහනක දැල්ල පහළ වීමට තෙල් වැයවීමම දායක වෙනවා දැල්ල පහළ වෙන්න. හැබැයි දැල්ලේ අභාවය එතන එතනම අර තෙල් වැයවීම නිසාම නිරුද්ධ වෙනවා. මේක ඇත්තක්. එතකොට ඒ අනුව බලන්න දැන් මේ කයෙහි ආස්වාස වාතය වැය කරගෙන ආහාර වැය කරගෙන මේ කයෙහි උණුසුම පහළ කරනවා. එතකොට උණුසුම වැය වෙනවා ඒ ඇහි ප්‍රසාද සෛල හැදෙන්න. ආහාර වල මූලධර්ම වැය වෙනවා ඒ කයේ ප්‍රසාද සෛල හැදෙන්න. එතකොට ඒ වෑයම නිසා හැදෙනවා හැදෙනීමට පැවැත්මක් නැතුව යනවා ඒ උණුසුමම වැය වෙච්ච නිසාම. උණුසුම වැය කරගෙනමයි හැදෙන්නේ ඒ උණුසුම වැය වීම නිසාම ඒකට පැවැත්මක් නැතුව යනවා. එකෙනෙම සීතල වෙන්න පටන්. ඒ ඒක වළක්වන්න තමයි අනතුරු අනතුරු හුස්ම ඇතුළු වෙන්නේ ආහාර වැය වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන මොකද මේ ඇති වෙච්ච දේ නැති වෙන්නත් ඇති වීමේම හේතුවක් තියෙනවා. අනිත්‍ය කියලා සිදුවන්නේ හටගත් හට ගැනීමට වැයවිච්ච හේතු වැයවීම නිසාම ඒ ඵලයට පවතින්න බෑ. දැන් අපි මේ ෆෝන් එකක් ඔන් කරලා තිබ්බහම ඒ වෙලාවෙ ඉඳලා ඒකේ කරන්ට් එක වැයවෙන අර ෆෝන් එකේ ක්‍රියාකාරීත්වයට. එතකොට ඒ වැයවීම අපිට පේන්නේ ඔරලෝසුවකට බැටරි කැලලක් දැම්මහම ඔරලෝසුව වැඩ කරන්නේ අර බැටරි කැලලේ කරන්ට් එක වැය කරගෙන. එතකොට අර වැයවීම නිසාමයි ඒක වැඩ කරන්නේ. කරන්ට් එක වැය කරගෙන තමයි මේ ඔරලෝසුවේ කටු ක්‍රියාත්මක වෙන්නේ සියලු මූලධර්ම ක්‍රියා වෙන්නේ. හැබැයි මේ කරන්ට් එක වැයවීම නිසා මොකද වෙන්නේ? ඒ ක්‍රියාකාරීත්වයට පවතින බරුව යනවා. හේතු වැය කරගෙන හට ගන්නවා. හේතු වැයවීම නිසාම හටගත් දෙයට පවතින බරුව යනවා. මේ ඇසෙහි අනිත්‍ය, කනෙහි අනිත්‍ය ආදී වශයෙන් මේ ප්‍රසාදවල අනිත්‍ය එකෙනෙහිම හට ගන්න ශරීරෙහිම නැසෙන බව අපිට වැටහෙන්න ඕනේ. ඒ වගේම ඇසෙහි අනිත්‍ය කියලා කියනකොට තවත් පැත්තකින් අපිට වැටහෙන්න ඕනේ අපි බලන කටුත්තකදී ඇහැ වැය වෙනවා මිස අහන කටුත්තකට සෝත ඉන්ද්‍රිය පහළ වෙනවා මිස අනික් කලාවට අපිට සෝත ඉන්ද්‍රිය ගැන කතා කරන්න පුළුවන්ද? අපිට යමක් බලබලා ඉන්නකොට එතන ක්‍රියාත්මක වෙන්නේ ඇහැ. අහන කටුත්තකදී ක්‍රියාත්මක වෙන්නේ කන සෝත ඉන්ද්‍රිය. සසයක් ලබනකොට ජීවහා ඉන්ද්‍රිය. ඒ ලබන වේලාවට තමයි දිව පහළ වෙන්නේ. එතකොට අපි දිව කියලා කලකන එකට එහා දකින්න ජීවහා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ගැන ප්‍රධානත්වය රසය පිළිබඳ ප්‍රධාන වුණා. ශබ්දය ඇහිම පිළිබඳ කන පහළ වුණා. ශබ්දය ඇහෙන වෙලාවට සෝතේන්ද්‍රිය පහළ වෙන්නේ. ඒ වගේම ලෝකයේ දකින්නට ඇහැ පහළ වෙන්නේ. ඒ වගේම ගඳ සුවඳ ලැබීමේදී නාසය ගැන කතාවක් තියෙනවා. අනිත් කලාවට අපිට නාසය ගැන කතාවක් නැහැ. ඒකත් දැකගන්න ඉන්ද්‍රිය පහළ වෙනා හේතු වෙදලා ඉන්ද්‍රිය පහළ වෙලා නැසෙන බව. මේ අනිත්‍ය කියලා කියනකොට මේ හේතු සකස් වෙලා පළ හටගෙන හටගත් මොහොතේම හට ගැනීම සහ නැසීම එකවර එක මොහොතේම පැවැත්මකට ඉඩක් නැතුව පවතින පහළ වෙන මොහොතේම නැසෙන බව ඇසේ අනිත්‍ය අපිට එහෙම වැටහෙන්න ඕනේ ඒ වගේම අපිට අමතක කරන්න බෑ ඇසටත් ආහාර ප්‍රත්‍ය වෙනවා ඒ කියන්නේ 13 හැදෙන එකක් 13 සකස් වෙන එකක් මේ ඇහැ ධාතු කියනකොට ඔයගොල්ලෝ දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල ධර්ම හතර. මේ මූල ධර්ම හතර ගැන අපි ඉගෙනගෙන තියෙන්නේ මේවා එකිනෙකින් වෙන් කළ නොහැකි එහෙත් ඉන්ද්‍රයන්ට ගෝචර නැති මේ ධාතු අපිට එහෙන් දකින්න බැහැ. ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ක්‍රියාව ඒ ක්‍රියාව තුළ පැවැත්මක් දකින්න බැහැ. වහවහ ධාතුන්ගේ ස්වභාවය තමයි වහවහ ඇතුව නිරුද්ධ වෙන එක. එතකොට දැන් ඇහි චක්කු ප්‍රසාදයට මොහතක ඉදිරියෙන් හමුවන වර්ණ සටහන මුණ ගැහෙනවා. අසත් රූපයක් නිසා චක්කු විඥානය කටගන්නවායි කියලා මේ වචනේ අපි නිතර අහනවා. මේ චක්කු විඥාණය කියන කොටේ උතන දකින්න එතකොට ඇස මොහතක ක්‍රියාව ඇසේ පහළවීම රූපේ පහළවීම අසත් රූපයක් පහළ වෙන ක්ෂණයෙම චක්කු විඥානයක පහළවීම එනම් ඉදිරියෙන් හමුණු වර්ණ සටහනෙහි ප්‍රතිබිම්බය පිළිබඳ දැනගැනීමක් ලැබීම. දැන් මේ ඇහත් ඇහත් වර්ණ සටහනක් මුලගැහෙන තැනදී හමු වෙන ප්‍රතිබිම්බය අරබයාන මේ චක්කු විඥානය පහළ වෙන්නේ. ඒක සැකලේනේ අපිට. මොකද මේ ප්‍රතිබිම්බය කියන්නේ ඔකට අපි. වස්තුවද අපිට මේ දකින්නේ අපි එහි ඡායා මාත්‍රය. බිම්බය ප්‍රති දැන් කණ්ණාඩියක් ඉස්සරහට අපි යන්නේ අපිට අපේ ස්වરૂපය දැක් ගන්න බැරි නිසා අපි කණ්ණාඩියක් ඉදිරියට යනවා. එතකොට අපි දකින්නේ ප්‍රතිබිම්බයක්. බිම්බය කියන්නේ ශරීරයටනේ. එහි ප්‍රතිබිම්බයක් අපිට එහි තවත් ආකාර ඒ ආකාරයක් අපි ඡායාවක් කරගෙන ගන්නවා. කැඩපතක් ඉදිරියට ගිහිල්ලා. එතකොට අපි එතකොට මේ දැකගන්නේ දැන් කණ්ණාඩියක් ඉදිරියට යන්නේ අපිට ඇත්තටම අපේ ස්වરૂපය අපිටම දැකගත නොහැකි නිසානේ. කැඩපතක් භාවිතා කරන්නේ කණ්ණාඩියක් භාවිතා කරන්නේ එතකොට ඒ ප්‍රතිබිම්බය ඇත්තටම ශරීරයේද නෑ ශරීරයේ ඡායා මාත්‍රයක් අපි කැමරාවකින් යම් ඡායාරූපයක් ගත්තහමත් අපි දන්නවා ඒ ඡායාරූපයේ තියෙන මේ වස්තුව නෙවෙයි වස්තුවේ ආකාරයක්. වස්තුව කැමරාවට ආවේ නෑ. වස්තුවේ ආකාරයක් ප්‍රතිබිම්බගත වෙනවා. දැන් මෙතනදී අපි පැහැදිලිව තෝරාගන්න ඕනේ ප්‍රතිබිම්බය වස්තුව කර ගැනීම සාධාරණද? ප්‍රතිබිම්බයක් ඇහැට හමු වෙන්නේ. ඇහෙන් දැනගන්නේ ප්‍රතිබිම්බයක්. ඇහැට ඇහෙන් අපිට අරන් දෙන්නේ ප්‍රතිබිම්බයක්. එතකොට දැන් විඥානයේ දැනගැනීමට ලක් වෙන්නේ ඒ වර්ණ සටහන අරබයා ඡායා මාත්‍රයක් ප්‍රතිබිම්බ මාත්‍රයක් ඒ ප්‍රතිබිම්බයට ඇත්තටම කෙනෙක් කියන්න බෑ දෙයක් කියන්න බෑ යමක් කියන්න බෑ ඇයි බැරි ඇයි බැරි ඒ ප්‍රතිබිම්බය සකස් වෙච්ච එකක් ඇහත් වර්ණසටහනක් ආලෝකයක් මේකට දායකයි මේ හේතු නිසා සකස් වෙච්ච එකක් නේද ප්‍රතිබිම්බය එතකොට දැන් ඉදිරියෙන් තියෙන දෙයක් හම් වෙනවද ඇහි චක්කු ප්‍රසාදයේ සුරේ පහළ වෙන ප්‍රතිබිම්බයක් අපි දකිනවද ඔව් හරි. ඒ ටික එහෙම පැහැදිලි වෙනකොට අපිට එන්න ඕනේ ඒ විඥාන ධාතුව දැනගත්තේ කෙනෙක් නොවේ දෙයක් නෙවේ යමක් නොවේ. හේතුප්‍රත්‍ය සකස් වෙච්ච ඵලයක්. හේතුන්ගෙන් සකස් වෙච්ච අවස්ථාවක්. විඥාන ධාතුව. එතකොට මේ විඥාන ධාතුවේ විඥාන ධාතුවෙන් දැනගත්තේ මායාමය ස්වરૂපයක් මිස ඒ මායාමය ස්වરૂපය දැනගන්න දායක වෙච්ච හේතු අපි එතන තේරුම් ගත්ත ධාතුන්ගේ ස්වභාවය. ඒ ධාතුන්ගේ ස්වභාවය ඇත්තටම ගසක්ද ධාතුන්ගේ ස්වභාවය නෑ ඒක ධාතුන්ගේ ස්වභාවයක් ඒ ධාතුන්ගේ ස්වභාවය තුළ ධාතුන්ගේ තියෙන විවිධත්වය තුළ නානත්වය තුළ එකක් එකක් අනෙකට වෙනස් අපිට අපි දකිනවා කොහොම ගහක තිත්ත තියෙනවා උපුරු ගහක පැණිදා තියෙනවා ඒකට දෙවිදියක් අපි දකිනවා හැබැයි ඒක ධාතුන්ගේ සතර මහා ධාතුයේ විවිධත්වයක් නානත්වයක් ඒ නානත්වය නේද අපිට මේ ලෝකේ අපිට විවිධත්වයක් ලබා දෙන්නේ ධාතුන්ගේ නානත්වයනේ ධාතුන්ගේ නානත්වය නිසා දැන් මෙතන ඉන්න අයට වෙන වෙනම නම් විවාහර කරලා අපි විවාහර කරන්නේ ඒ ධාතුන්ගේ තියෙන නානත්වය ප්‍රත්‍ය කරගෙන සංඥාවල නානත්වය ඇසුරු කරගෙන. හැබැයි මේ ධාතුන්ගේ යථාභූත తত্ত্বය අපිට පැහැදිලි වෙනකොට හෙලි වෙන්න ඕනේ නිරන්තරව ධාතුන් යථාභූත තමයි වෙනස් වීම. විපරිණාමය, අනිත්‍ය වීම. ඒ නිසා ඇස අනිත්‍යයි කියලා බුදුහාමුදුරලා රූපය අනිත්‍යයි කියලා වදාලා ඇසත් රූපයක් නිසා හටගන්න චක්කු විඥාණය ඇස නිසා ඇති වෙන දැන ගැනීම ඒ වගේම සෝත විඥාණය ගාන විඥාණය දැන් මේ විඥාන ධාතු කිව්වේ ආයතන හයෙන් එන දැන ගැනීමනේ ඒ දැන ගැනීම සකස් වෙනකොට දැන ගැනීම පහළ වෙනකොට හේතු වැය වෙලා ඒ දැන ගැනීමට ඇස වැය වෙලා රූපේ වැය වෙලා චක්කු විඥාණය පහළ වීම සඳහා හේතු වෙලා. ඒ නිසා ඒ විඥාණයෙන් දැනගන්න ඵලය අපිට ආපහු හේතු කරගත්ත හැකිද? ඒ විඥානය කියන ඵලය ඇති වෙන විට දැන් ආපහු ඇහැක්වත් වස්තුවක්වත් දිහා බැලිය හැකිද? බෑ. හේතු වැය කරගෙනයි හේතු වැය වෙලා අපිට යමක් දැනගන්න. ශබ්දේ වැය වෙලා සෝතේ ප්‍රසාදේ වැය වෙලා සෝතේ මුලේ වැය වෙලා ශබ්දේ දැනගන්නේ. ගන්ධය දැනගන්නකොට හේතු වැය වෙලා. රස දැනගන්නකොට හේතු වැය වෙලා. ඵලය හට ගන්නකොට. එතකොට අපිට පේනවා නේද ඵලය නැති වෙන්න වෙනම සාධක ඕනද හේතු වැයවීමම නෙවෙයිද? ඵලයට පවතින්න බැරි වෙන්නේ හේතු වැයවීමමයි. එහෙනම් කොච්චර යමක් දිහා බලන් හිටියත් බලලා ලබන යම් සුවයක් වේද? යම් ස්පර්ශයක් වේද? ස්පර්ශයෙන් හටගන්න යම් සුවයක් වේද? අනිත්‍ය මතම සිදුවෙන ධර්මතා මිස ඒ සුවයට අපිට නිත්‍ය භාවයක් දෙන්න බෑ. ඒ ස්පර්ශයන්ට නිත්‍ය භාවයක් දෙන්න බෑ. පැහැදිලිද? එතකොට දැන් උතනදී ස්පර්ශයකට වචනයක් බුදුහාමුදුරුවෝ දාලා මේ ස්පර්ශය කියන හෙළිදරව්ව දැන බුදුහාමුදුර වදාලා කරුණු තුනක එකතුවක් ඇසත් වර්ණසටහනත් විඥානයත් තින්නම් සංගති පස්සෝ කියලා අපි බණහනකොට මේක අහලා තියෙනවා මේ ස්පර්ශය කියන එක එතකොට හේතුන්ගෙන් බැහැරව අපිට දකින්න බෑ හේතුන්ගෙන් බැහැරව ස්පර්ශයක් නෑ අපි ගිය සැරේ සාකච්ඡාවේදී ගත්තා වීණෝපම සූත්‍රය වීණෝපම සූත්‍රයේ රජ කෙනෙකුට ඇහෙනවා මිහිරි හඬක් වීණාවක මේ රජතුමා කියනවා මේ හඬ එයාට ගෙනත් දෙන්න කියලා. එතකොට මිනිස්සු මොකද කළේ? සේවකයෝ වීණාවක් ගෙනල්ලා අර දණ්ඩයි වීණාවයි බිමින් තිබ්බා. රජුරෝ කියන මට ඕනේ මේව නෙවෙයි. ඒ හඬ. සේවකයෝ කියන එහෙම එකක් නෑ ගේන්න. මොකද මේ වීණාවයි මේ දණ්ඩයි ක්‍රියාවයි නිසා හටගන්න එකක් මේ හඬ. එතකොට මේ හඬ අරන් යන්නවත් දිනක් දෙන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. හේතු එකතු වෙනකොට හටගන්න එකක් හේතු නැතුව යනකොට නැති වෙන එක. මෙන්න මේ වගේ අර අපි දැන් වේනාව කියන්නේ අර උපකරණ වලටනේ. නමුත් මේ උපකරණ වල තියෙනවද හඬක්? නෑ. මොකක්ද මේකෙන් අපිට දෙන පණිවිඩය? ඒක ලී කොටවල්. දන්න කියන්නේ ලී කොටසක්. වේනාව කියන්නේ ලී කොටසක්. ඒක හඬක් වෙන්නේ නැත්නම් වේනාවක් වෙන්නේ හඬක් නිකුත් වෙන විටදී විතරයිනේ. එහෙම නේද? හඬක් නිකුත් වෙන විටකදී විතරයි ඒක වේනාවක් වෙන්නේ. ඒ වගේ ඒ වගේ අපිට ඇහැ ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශයේදී ඇහැ නිසා හටගන්න ස්පර්ශයේදී අපි දැනගන්නවා ඒ ඇහැට ගැටුණු අවස්ථාව ඇහැ ප්‍රත්‍යයෙන් හටගත් ස්පර්ශය අපි දැනගන්නවා මේ මා ඉදිරියෙන් ඉන්න මිත්‍රේ ඒ වගේම මා ඉන්නේ දැන් විහාරස්ථානයක ඔහු දැනගන්නවා මේ දැනගැනීමට පෙර ඒ දැනගැනීම එතන තිබුණේ නැහැ හරියට අර වීණාව තව ක්‍රියාත්මකුන්නේ නැහැ වගේ මේ විහාරස්ථානයේ අපි ඉන්නේ කියලා අපිට හිතක් පහළ වෙන්න දැනගැනීමකට හිත ලක් වෙන්න හේතු වැය කරගෙන හටගන්න ස්පර්ශය ප්‍රත්‍යයයි. හැබැයි ඒ ස්පර්ශය හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන එකක්. පැහැදිලිනේ? නමුත් අපි සම්මුති වශයෙන් විවහාර කරන්නේ මේව විහාරස්ථානයක් මෙතන තියෙනවා. අපේ ගෙවල් ඒ තැන්වල තියෙනවා. මේ විවාහාරක ලෝකයේ තුල අපි එහෙන් දැනගත්ත කනින් ආදී ওই ආයතන වලින් දැනගන්න අවස්ථාව ඒ අවස්ථාවට විතරක් පෙර නොතිබීම හටගන්න එකක් නෙවෙයිද? පෙර නොතිබීම හේතු මුණගැහෙන අවස්ථාවල හේතු ඉදිරිපත් වෙන අවස්ථාවල ඇති වෙන දැන ගැනීමක් නේද? අපි අම්මා කියලා දැනගන්නේ. අපි ගෙදර කියලා දැනගන්නේ. අපි ඉස්කෝලේ කියලා දැනගන්නේ. නැත්නම් මට අසනීපයක් කියලා හිතෙන්නේ. අනික් වෙලාවට අසනීපයක් කියලා නොහිතන වෙලාවට අපිට ඒ ගැන මෙනෙහි වීමක් විඥානයක් ස්පර්ශයක් නැහැ. විදීමක් නැහැ. අපිට තියෙන අසනීපේ මෙනෙහි වෙන වෙලාවට අපිට අසනීපයක් වෙනවා. හරි? නමුත් අපි පිළිගන්නේ හමු වෙන්න පෙර ආතුවක් තිබුණා හමු නම් පස්සේ තියෙනවා. හමු වෙන්න පෙර ආතුවක් තිබුණා. හරියට අර බල්ලා වතුරට එදෙනකොට බල්ලන්ට හිතෙන්නේ මෙතෙන්ට එන්න පෙර ආතුවක් මේ වතුරේ මේ බල්ලා ඉඳ ඇති. මෙතනින් ගියන් පසුව වතුරේ මේ බල්ලා ඇති. නමුත් අපි දන්නවා බලපු නිසායි පෙරුණේ. බල්ලා වතුරට එදිච්ච නිසායි වතුරේ බල්ලගේ ඡායාවක් පහළ වුණේ. පෙර තිබුණේ නැහැ. ඉවත් වෙන කොටත් ඒක නිරුද්ධ වුණා. මෙන්න මේ වගේ අවබෝධයක් නොලබන විට අපිට ඉතුරු වෙනවා නේද අර බලපු දේවල්. ඈ අහපු දේවල් ඉතුරු වෙනවා බලපු දේවල් ඉතුරු වෙනවා. අපි අර නිතර කියන්නේ දැන් බල්ලා ඉදිරින් ඉවත් වෙනකොටම ප්‍රතිබිම්බයක් නිරුද්ධ වුණා. කණ්ණාඩියෙන් වුණ බල්ලා අපි ඉවත් වෙනකොටම ප්‍රතිබිම්බයක් අයින් වුණා. කණ්ණාඩියේ තිබුණු ප්‍රතිබිම්බයක් ඉවත් වුණා. එහෙම නිරුද්ධ වුණා ඉවත් වුණා කියලා නොපෙනෙනකොට ඉතුරු වෙනවා නේද අර බලනියෝ. ආහනේවා ඉතුරු වෙනවා නේද මනසේ. මොකද මේ ඉතුරු වෙනවා කියන්නේ. නිරුද්ධ වූ බවට දැක්කේ නැහැ. ඒ නිසා ඒවා තියෙනවා. අපි කියනවා තියෙනවා, බලපුවා තියෙනවා, අහපුවා තියෙනවා, විඳපුවා තියෙනවා. තියෙනවද ඒ ඒ තැන්වලම නිරුද්ධ වුණාද? නිරුද්ධ වුණා. අහුත්වා සම්භූතං උත්පාන භවිෂ්‍යති කියලා ඔය පටිසම්භිදා මාර්ගයේ මේවා විස්තර කරලා තියෙනවා. මුලින් නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වූ බව නොපෙනීම නිසා අර ඉතුරු වෙච්ච ඒවා තමයි කර්ම බවට පත් වෙන්නේ. අර ඉතුරු වීම තමයි කර්ම වශයෙන් දැලකෙන්නේ. නැවත මතක් වෙන්න ඒවා හේතු බවට පත් වෙන්නේ. නැවත මතක් වෙන්න මතක් වීම මේ වරදක් නෙමෙයි. නැවත මතක් වීමට ඉතුරු නාද මොනවා හරි. හොඳට බලන්න නැවත මතක් වීමට ඉතුරු නාද. ඒ වුණු ශබ්ද නැවත මතක් වීමට ඉතුරු නාද. ගන්ධ සුවඳ ඉතුරු නාද. දිවේ ස්පර්ශ වෙච්ච රස වර්ග ඉතුරු නාද ඒ විතරම නිරුද්ධුණා මිස නිරුද්ධ වූ බවක් නොපෙනීම නොදැක්ම නිසාම මේ ස්පර්ශය ස්පර්ශ නිරෝධයක් නොදැක්ක නිසාම ඒක විඳීමකට ගියා. එහෙම ස්පර්ශ නිරෝධයක් නොදැක්ම නිසාම විඳීම තියෙන දෙයක් කොට සැලකුණා. විඳීම තියෙන දෙයක් කොට සැලකුණා. හරි. ස්පර්ශය කියලා තන අපිට හෙළි වෙනකොට හිතලා බලන්න මේ තින්නම් සංගති පස්සෝ කියලා බුදුහමෝ දාල අසත් වර්ණ රටහනත් චක්කු විඥානයක්. නේද? මේ හේතු තුන ඇති වෙනවහාම නිරුද්ධ වෙන බවක් නොසලකා හැරියොත් ඇති බවක් නේද පිළිගන්න වෙන්නේ. ඇති බවක් උඩ අපිට මොකද වෙන්නේ? ඇති බව පිළිගන්න වුණා කියන්නේම අයෝනිසෝ මනසිකාර හිතට ඉදිරිපත් වුණා. අයමුතු මනසිකාරය කියන්නේ මොකක්ද එතකොට? පෙර ඉතුරු වෙච්ච ඒවා. එහෙම නේද? පෙර ඉතුරු වෙච්ච ඒවා නෙවෙයිද නැවත මෙනෙහි වෙන්නේ. එහෙනම් පෙර ඉතුරුනේ ඇති බවක් නේද? රූප ඇති බව, ශබ්ද ඇති බව, ගන්ධ ඇති බව, රස ඇති බව, ස්පර්ශ ඇති බව, ගෙවල් ඇති බව මේ ඔක්කොම හේතුකින් ආයතන අරහා පහළ වෙන දැන ගැනීම බවට නොපෙනෙනකොට අපිට ඒවා ඇති බවකින් ඉතුරු වුණා. නිරුද්ධුණා කියලා දැක්කේ නැහැ ඒ ස්පර්ශ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයෙන් සිතට නැවතත් ඉදිරිපත් කරනවා මන ඉන්ද්‍රිය. මෙනෙහි වෙන තැන. දැන් චක්කු ඉන්ද්‍රියට මුණ ගැහිලා ස්පර්ශ වෙන තැන ඊතරම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන කෙනෙක් මොකද වෙන්නේ? ස්පර්ශ නිරෝධය නොදැක්ක නිසා මනසට ධම්ම ප්‍රත්‍ය වෙලා පෙර කර්ම ප්‍රත්‍යයෙන් මෙනෙහි වෙනවා මට කතා කරපු කෙනයි මමයි. මමයි මට කතා කළ කෙනයි. මමයි මා හිතියේ ගෙදරයි. දැන් මේ මනෝවිඤ්ඤාණය පහළ වෙන තැන මනෝවිඤ්ඤාණ ධාතුවක් ස්පර්ශයෙන් පහළ වුණා මිස අර මෙනෙහින එකේ යථාර්ථයක් තියනවද? නැහැ. මෙනෙහි වෙන ඒවා යථාර්ථයක් තියනවද කියලා බලන්න මේ ස්පර්ශය නොදැක්ම නිසා අපේ ස්පර්ශ ලෝකයට රැවටෙනවා. ස්පර්ශය කියන්නේ මේ තින්නම් සංගති පස්සෝ කියන තැන. මෙතන අත්‍යවශ්‍යයි අවබෝධ කරගන්න. මෙතන අපි උදාහරණ සහිතව කිව්වා දැන් ඔය වීණා හඳේ ශබ්දය පිළිබඳ කිව්වා. විඥාන කිරේ ගන්න ඇහැ කියලා, දණ්ඩ කිරේ ගන්න ගෝචර වස්තුව කියලා, විඥානය ගන්න මන ක්‍රියාව. මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි හඬක් හැදුනේ. දැන් මේ හඬ ගෙනත් දෙන්න කිව්වට එහෙම එකක් තියනවද? ගෙනත් දෙන්න රජුරවන්න හඬක් තියනවද? නැහැ. හඬ ගැනීමත් එක්කම නිරුද්ධ වෙලා ගියා. හඬක් නැති වෙලාවට ඒක වීණාවක්ද? දරකොටසක්. එහෙම නේද? හඬක් වෙලාට ඒක වීණාවක් වෙන්නේ. නැත්නම් දරකොටසක්. ඒ වගේ ඇස ක්‍රියාත්මක වෙනකොටයි අපිට ලෝකයක් දකින්නේ. ඒ මොහොතේදී හිත gedara වුණා මිස විඥාන ධාතුවක් පහළ වෙලා ස්පර්ශයක් අපිට හිතට ඉදිරිපත් කරාමද ලෝකයේ ශබ්දය හරහා, ගන්ධය හරහා, රසය හරහා, ස්පර්ශය හරහා ඔය මනෝ ආයතන හය හරහා ඔය පහළ වෙන ඔය ස්පර්ශ ස්වභාවය අපිට මේ හේතු තුනක ක්‍රියාකාරීත්වයක් නොපෙනෙනකොට හේතු තුනේ ක්‍රියාකාරීත්වය එකක් වෙලා පේනවා. හේතු තුනක ක්‍රියාකාරීත්වය නොපෙනෙනකොට මේ හේතු තුනේ ක්‍රියාකාරීත්වය ස්පර්ශය කියලා දෙයක් වුණා නේද? අපි කියව අර ලෑලි තුන දොරක් වුණා වගේ නේ. ලෑලි තුන එක තුනයි කියලා 아무도 දෙයක් උන්නේ නැහනේ. අපි මේකට දොරක් කිව්වේ ලෑලි තුන හදන්න ඉස්සරහ ලෑලි තුන ওই දෙක වද්දමුවා ලෑලි තුන. නමුත් අපි දැන් ලෑලි තුන අමතකම කරලා දොරක් දිහා බලනවා. තනි ඒකකයක්. මේ ස්පර්ශ හේතු තුන නුවණින් අවබෝධ කළොත් තනි ඒකකයක් තියෙනවද? සකස් කරලා බලන එකක් නෙවෙයිද? සකස් කරලා බලන එකේ තමයි විලීන් තියෙන්නේ. සකස් කරලා බලන එකේ තමයි උපාදාන තියෙන්නේ. අයිති කර ගැනීම තියෙන්නේ. අල්ලා ගැනීම තියෙන්නේ. සකස් කරලා බලන එකේ. නමුත් හේතුන්ගෙන් සකස් වෙන ඵලයක් කියලා පැහැදිලි වුණොත් හේතුන් නැසෙන විටම ඵලය නිරුද්ධ වෙනවා. හේතු වැය කරගෙනමයි ඵලය හටගන්නේ. ඒක පැහැදිලිනේ. ඇයි එහෙම කිව්වේ අපි? හේතු වලට පැවැත්මක් දෙන්න බෑ නේ බුදුහාමුදුරුවෝ දානවා හේතු අනිත්‍යයි කියලා. අනිත්‍ය වෙන හේතු වැය කරගෙනයි ඇස වැය කරගෙන රූපේ වැය කරගෙන විඥානේ පහළ වෙන්නේ. එතකොට හේතු වැය වෙන නිසාම විඥාණයටවත් තින්න සංගති පස්සෝ කියන ස්පර්ශයටවත් පවතින්න බෑ. එහෙනම් පවතින බවට පිළිගත්ත පිළිගැනින්ද පවතින බවට පිළිගත්ත පිළිගැනින්ද තුර නෙවෙයිද මමයි මගේ දේවලුයි තියෙන්නේ මමයි මගේ ලෝකයයි තියෙන්නේ පවතින බවට පිළිගත්ත එක නෙවෙයිද එහෙනම් මේ පිළිගත්ත පිළිගැනිල්ල නෙවෙයිද අපිට විඳින්න ඇති කරන්නේ වෙහෙස වෙන්නේ වර එක සතුට වෙනවා ඒ පිළිගැනීම වල වර එක අපි දුක් වෙනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එහෙමනම් ඔතන නේද ඔතන නේද අපිට හදා ගන්න ඕන තැන මේ ස්පර්ශ නිරෝධය කියන තැන හොඳට පැහැදිලි වුණොත් ඵලය දෙයක් කරගන්න බෑ. ඵලය Taman අනුම් කරගන්න බෑ. ඵලයට වෙහෙස ගන්න බෑ. හැබැයි මේක සියුම් තනක් සමාධියෙන් එකඟ වූ සිතකින් දැකිය යුතු තනක්. ඒකට අපිට සමාධිය කියන වචනේ බුදුහාමුදුරුවෝ දාන්නේ. සමාධිය කියනකොට බොහෝ දෙනෙක් හිතනවා මේ තියාගෙන ගොඩක් වෙලා ඉන්න දෙයක්. නෑ. මේ කරුණ එකඟ වූ සිතකින් දකින්න එක. මේ ස්පර්ශය වෙන නානාරම්මල වලින් බැහැර වෙලා එකඟ වූ මනසකින් දකිනවා. සිහියෙන් දකිනවා මේ ස්පර්ශය කියන්නේ මෙන්න මෙතනයි. මනසට මෙනෙහි වෙන දේවල් අරබයා දකිනවා ස්පර්ශය කියන්නේ මෙතනයි. හේතුන්ගේ සකස් වීමක් නේද? මේ දැනෙන ස්වභාවය, මේ පෙනෙන ස්වභාවය, මේ ඇහෙන ස්වභාවය. එතකොට ඉන් බැහැර වූ අපිට අල්ලගන්න ලෝකයක් තියෙනවද? ඉන් බැහැර වූ නෑ. තියෙන ස්පර්ශය පිළිබඳ අවබෝධයක් නැති වුණු ස්පර්ශය විදීමක් වෙනවා. පස්සපච්ච වේදනානේ. වේදනා සංඥා උපාදාන භව. එහෙමනම් මේ සකස්ුනේ මෙතන මේ මේ සිදුවෙන සිදුවීම නොපිනීම තුල කොටින්ම මේ ධාතුන්ගේ අනිත්‍ය ලක්ෂණය නොපිනීම තුල අපි හේතු ගැන අමතක කරලා ඵලය විතරක් දෙයක් උඩ කලකුවා හේතු ගැන අමතක කළා අපේ ඇස ගැන මේ ලෝකය දකින්නේ ඇහෙන් කියන එක අමතක කළා ශබ්ද ඇහෙන්නේ කනක් හරහා සෝත ඉන්ද්‍රිය හරහා ශබ්දයක් සෝත ඉන්ද්‍රිය තියෙන මේ දෙකේ කම්පණය ප්‍රත්‍යයෙන් මේ ශබ්ද සෝත විඥානයේ පහළ වෙන ශබ්ද දැනගන්න හිත පහළ වෙන්නේ අමතක කළා සිතක් නොයෙක් දේවල් හිතෙනකොට මේ හිතෙන්නේ කොහොමද කියන පැත්ත අමතක කළා. සිතෙන්නේ කොහොමද? මනසට ධම්ම ප්‍රත්‍ය වෙලා. මොනවද ධම්ම කිව්වේ? මෙනෙහිමෙන්න තියෙන හේතු. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට අපි හිතමු මේ වෙලාවේ ඔයගොල්ලන්ට අන්දාගුරේ මතක නැහැ. නමුත් දැන් කිව්ව වහාම මනසේ හේතුව තිබුණා. මනසට ධම්ම මතක් වෙන්න හේතුවක් තිබුණා. අන්දාගුරේ ගැන කියනකොටම ඔයගොල්ලන්ට සිතක් වෙලක් ඉවරයි. එතකොට මනසට ධම්ම මේ ශබ්දය සෝතේ හැපෙනකොටම මෙනෙහි වීමක් වුණා අනුරාධපුරය පිළිබඳ අනුකාරය. නැත්තම් මේ වීම සංඥා පහළ වුණා නේ. එතකොට දැන් හිත අනුරාධපුරයක් බවට පත් වුණා. ඔක හිතක් කියලා දැක්කේ නැතුව අනුරාධපුරේම වුණා නේද? ඒක හිතක් කියලා දැක්කේ නැත්නම් අනුරාධපුරේම වෙනව නේද? ඔක හිතක් කියලා දැක්කේ නැත්නම් තරහකාරයම වෙනව නේද? ඔක හිතක් කියලා දැක්කේ නැත්නම් අපි මරණ වෙලාවටත් රැවටෙන්නේ නැද්ද ඔකට? ඔය මෙනෙහි වෙන එකට. අවසාන මොහොතේ රැවටෙන්නේ නැද්ද ඔකට? රැවටෙනවා. දැන් රැවටෙනවා කියන්නේ ඉතින් ඒ දාට රැවටෙනවා කියන කතාවක් නෑනේ. නේද? දැන් ওই මෙනෙහි වෙනේවා හිතක් කියලා දැක්කේ නැත්නම් හිතක් කරහා මෙනෙහි වීමක් වෙන එක නොතනුනොත් රැවටෙනවා. එහෙනම් මෙතන විශේෂයෙන් අපිට ඕනේ මනසට ධම්ම ප්‍රත්‍යයෙන් මනෝවිඥානය පහළ නැති ධම්ම කියන තැන දකින්ද මනසට මෙනෙහි වෙන්න තියෙන හේතු. හැබැයි මතක් නැන් පස්සේ නෙවෙයි ධම්ම වෙන්නේ. විඥානය පහළ වෙන්න පෙර ප්‍රත්‍ය වෙන හේතුවටයි ධම්ම කියන්නේ. මම ගෙදර කියනකොට ගෙදර මතක් වුණානේ. එතකොට මම විඥානය. හැබැයි ගෙදර පිළිබඳ නැවත මතක් වෙන්න මෙනෙහි වෙන්න හේතුවක් තිබුණා. ඒ හේතුව මනසට ධම්ම. හේතුවෙන් මනෝ විඥානයක් වුණා. දැන් එතකොට තන ස්පර්ශයක් ඇති වුණා කියලා නොපෙනෙනකොට අපිට ඒක gederම වෙනවා. මෙනෙහි වෙච්ච දේ දේන වෙනවා. එතකොට එහෙනම් අපිට හොඳ සිහියක් සහ දැක්මක් ඕන නේද? ওই මෙනෙහි වෙන එක දෙයක් නොකරගන්න. ওই මෙනෙහි වෙන එක ජීවිතේ අවශ්‍යයි. හැබැයි මෙනෙහි වෙනකොට මෙනෙහි වීමක් සිදුවන්නේ හේතු යෙදিলা මනෝවිඥානේ හේතු යෙදিলা මෙනෙහි වීමක් වුණා මොනවද ඒ හේතු ආස්වාද වැය වෙනවා ආහාර වැය වෙනවා කටයුත්තට ශක්තිය වැය වෙනවා ඒ හේතුවෙන් තමයි අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් කළා මනෝවිඥානයක් බවට හිතපත් වෙන්නේ මෙනෙහි වීමක් වෙන්නේ එතකොට ඒ මෙනෙහි වෙන එක තුල අපිට අපුන්‍යාපි සංකාරයක් නම් අකුසල් එහෙම නේද පුණ්‍යාපි සංකාරයක් නම් අපි කියනවා ඒක කුසලයක් ඒක හොඳයි මතක් වෙච්ච එක. දානයක් දුන්න එකක් මතක් වුණා. දමදිව ගිය එකක් මතක් වුණා. ඒවා අපිට කියන පුණ්‍ය අபிසංකාර. සිතට කුසල් සිත ඇති කරලා දෙන නේ. හැබැයි දැන් මෙතනදී පෙන්වන්නේ මොකක්ද? නිවන් මඟ. බුදුහාමුදුරනේ නිවනට ප්‍රත්‍ය වෙන විදිහ. නිවනට සප්පාය වෙන, පිටිවහල් වෙන. නිවනට සප්පාය වෙන පිටිවහල් වෙන ක්‍රමයකට අපි අවනත අනුගත වෙනවා නම් අපිට බලන්න ඕනේ මේ මෙනෙහි වෙන හේතු අනිත්‍ය දෙයක්, මනස අනිත්‍ය දෙයක්, මනසත් ධම්මත් දෙක ප්‍රත්‍ය වෙලා හේතු වෙලා මනසට මනෝවිඥානයක් පහළ වෙනවා මනෝවිඥානය පහළ වෙනවත් එක්කම ඒ මනෝවිඥානය හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් ඒ මනෝ සම්පස්සය හේතුන්ගෙන් සකස් වුනේ කියලා දකිනවා හිත අනුරාධපුරේ වුණා මිස අනුරාධපුරයට හිත ගියා නොවේ හිත gedara වුණා මිස හිතේ gedarak නෑ මනෝ සම්පස්සය හිත ප්‍රිය දෙයක් වුණා අප්‍රිය දෙයක් වුණා මිස හිතේ ප්‍රිය හෝ අප්‍රිය දෙයක් නෑ එතන එහි යථාර්ථය අපි දකින්න උත්සාහ කළොත් අපිට පුළුවන් ඒ එතන රැවටුනොත් මේ දුක බව දකින්න. ඒ මනෝ සම්පස්සෙන් රැවටෙන තැන උපාදානස්කන්ධ දුක්ඛය. සමුදය තමයි එතනම නැවතත් නැවතත් රැවටීමට එයම හේතුවක් බවට පත් වෙනවා. වරක් රැවටුණා කියන්නේ ආයෙත් රැවටෙන්න හේතුවක් උනානේ. දැන් මෙනේ වෙනකොට අපිට තරහ ගියා නම් මෙනේ වෙන දෙයකට ඒ උපාදානස්කන්ධයත් එක්කම නැවත උපාදානස්කන්ධයකට හේතු සකස් වුණා. අන් දුක්ඛ සමුදය කර්ම සකස් වීම. දුක්ඛ නිරෝධය නුවණින් දකිනවා බලන්න පෙර තිබුණා නෙවෙයි බැලුවන් පස්සේ තිබුණා නෙවෙයි. එහෙම නේද? හිතන්න පෙර මෙනෙහි වෙන්න පෙර තිබුණා නෙවෙයි මේ සිද්ධිය. මේ මෙනෙහි වුණාට පස්සේ තියනවා නෙවෙයි. ඒ මෙනෙහි වෙන්න දායක වෙන හේතු වැය කරගෙනයි ඒක මෙනෙහි වුනේ. ඒ නිසාම අර මෙනෙහි වෙච්ච දෙයට පවතින්න බෑ. එහෙම නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වීම හෙළිවීම තුළ අපි චේතන ඒකෙ දිගින් දිගට යාමක් නෑ සත්පුද්ගල ආත්ම මතයකින්. සත්පුද්ගල ආත්ම මතයකට එකපත් කරගන්නේ මනෝ සම්පස්සේ නොපෙනුනහම. පැහැදිලිද? මෙනෙහිුනේ gedara, මෙනෙහිුනේ තාත්තා, මෙනෙහිුනේ පරිසරය කියලා අපි පිළිගත්තොත් මනෝ සම්පස්සේට අහු වුණා. අහු වුණත් එක්කම අපි විඳීමකට ගියානේ. ඊළඟට මොකද වෙන්නේ? අනේ කොහොමද දන්නේ? තාත්තා සතුටින් ඉන්නවද දන්නේ? දුකෙන් ඉන්නවද දන්නේ අම්මා? ඉන් ඉන්නේ ඒක ආයෙත් දන්නේ නැතුව දුක්ඛ සමුදය බවට දුකටපත් වෙනවා. එතකොට එවැනිම දුක්ඛ සමුදය නෙවෙයි දර නැවතත් මෙනෙහින්න දායක වෙන්නේ. උපාදානස්කන්ධ දුක් ඇති කරන්නේ. දුක්ඛ සමුදය දෙක එතනින්ම බලන්න. දුක්ඛ නිරෝධය නැවත කර්ම සකස් නොවෙන්නත් තියෙන කර්මක් ඡය වෙන්නත් මනෝ සම්පස්සේ දකිනවා. ස්පර්ශයක් හරහා මේ සංඥා පහළ වෙන්නේ. මේ ස්පර්ශයක් කියනකොට මේ තින්නංගලදී පස්සෝ කියන වචන තුන හැබැයි හේලි වෙන්න ඕනේ. ධම්ම කියේ කොතනද? මනස කියේ කොතනද? මනෝ විඥානය කියේ කොතනද? මේ වගේ ප්‍රත්‍යයන් තමයි මනෝ සම්පස්සයක් ඇති වුණේ. මනෝ සම්පස්සයක් ඇති වුණේ. ඒ නිසා මනෝ සම්පස්සය පහළ වෙන්න හේතු වැය වෙනවා. හේතු වැය වෙච්ච නිසාම ඒ මනසේ මතක් වෙන ස්පර්ශයට පවතින්න බෑ. ඒ දුක් වේවා සැප වේවා ඒ පැත්තකට නොයන්ද මනෝ සම්පස්සේ අනිත්‍ය දැක්කොත් ස්පර්ශයේ අනිත්‍යමය වුණොත් ඇති වෙන වහා නිරුද්ධ වෙන බවක් සිහි වුණොත් අපිට ඒ සමග දිගින් දිගට මෙනෙහි කර කර වේදනා තණ්හා උපාදානයකට යවෙන්නේ නැහැ. යවෙන්නේ නැහැ. ඔන්න ඔතන ස්පර්ශ නිරෝධය බුදුහාමුදුරුවෝ මේ තැන්වල වදාලා. අපි මජ්ජේ සූත්‍රයේ සාකච්ඡා කරනකොට බුදුහාමුදුරුවෝ දාරපු තැනක් තියෙනවා. එක කොනක් ස්පර්ශය අනිත් කොන ස්පර්ශ සමුදය. මැද ස්පර්ශ නිරෝධය. ස්පර්ශ නිරෝධය ස්පර්ශය සහ ස්පර්ශ සමුදය හෙළි වෙනකොට ඉතුරු වෙන්නේ ස්පර්ශ නිරෝධය. මැද අන්ත දෙකට අන්ත දෙක නුවණින් අවබෝධ කොට මැද ප්‍රඥාවෙන් නොවැළෙන්න බුදුහාමුදුරුවෝ දාලා. මෙන්න මේ හෙළිදරව්ව අපි සමාධියකින් සිත එකඟතාවයකින් මෙනෙහි කරන්න ඕනේ. ආයතන පිළිබඳ අපි සාකච්ඡා කළා. ආයතන කිව්වේ හේතුප්‍රත්‍යයෙන් සකස් වෙන බව. උණුසුම වැය කරගෙන ආස්වාස ආහාර ආදී වැය කරගෙන උණුසුම ඇති වෙන බව. උණුසුම ප්‍රත්‍යයෙන් ප්‍රසාදය පහළ වෙන බව. එනම් ඇහැට පැවැත්මක් නැහැ ඇති වෙන නැති වෙන ස්වභාවයක් නිරතුරුව ආයතන හය මෙහිමයි ඒ නිසාම ඇසට ගැටෙන වර්ණ සතහන සහ විඥානය කියන මේ හේතු තුනේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය දැක්කහම වැටහෙනවා මේ වගේ ඇත්තේ අනිත්‍ය ලක්ෂණය පවතින ස්වභාවයක් දෙන්න බෑ ලෝකේ ඕනම දෙයක අපිට පැවැත්මක් දකින්න කාලයක් නැහැ ඒ මොකද හටගන්න වහා උත්පාද තිතිභංග තිතිය කිව්වේ මොහොතකටවත් පවතින්න බෑ. තිතිය තුල තියෙන වෙනස් වීමක්. මේ ලෝකයේ කිසිම දෙයක පැවැත්මක් බාගතුන් වහන්සේ වදාළේ නෑ. පවතිනවා කියලා යමක් බුදුහාමුදුරුවෝ දාලේ නෑ. පවතිනවායි කියලා පිළිගත නොහැකේ ඉපදෙනවා නැතනෙහින් කියලා බුදුහාමුදුරුවෝ දාලා. යමක් ඇතේ කියන්න බෑවා නැතන නිසා යමක් නැතේ කියන්න බෑ වහා හටගන්න නිසා බුදුහාමුදුරුවෝ දාලා. ඒ නිසාම ඒ හේතු විදිලා හටගන්න ඵලය ඒවත් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥාන හය නේ අපිට ලෝකේ වශයෙන් අපි දැනගන්නේ. ලෝකය කියලා දැනගන්න මේ විඥාන හයන්නේ. එතකොට ලෝකය කියලා දැනගන්න වහාම දැනගන්න දායක වෙන හේතු වැය වෙනවා. වැය වෙන නිසාම ඒ තින්නම් සංගත පස්සෝ කිව්ව ස්පර්ශයට පැවැත්මක් නැහැ. පැවැත්මක් දෙන්න බෑ. පැවැත්මක් දිය නොහැකි නිසාම හිතලා බලන්න එතන මමයි මගේ ලෝකයයි මමයි මට අදාළ දෙයයි වෙනවද ස්පර්ශයක් බව දකිනවද ස්පර්ශයක් බව දකිනවා ස්පර්ශයක් බව දැක්කොත් ඒ තින්නම් සංගති පස්සෝ කියන මූල ධර්මයට හෙළිවීම නිසා තනි ඒකකට යන්න බෑ ස්පර්ශය කියන්නේ මේ හේතු තුන එකතුව හේතු තුන කිව්වේ අර දොරපළු තුන දොරපළු තුන දොරක් කරගත්තේ නෑ හේතු තුනේ ඵලයක් කියලා දැක්කා හේතු තුන එකතුවක් කියලා දැක්කා එකතුව කියන එක එකතුණයි කියලා දෙයක් වෙන්නේ හේතු තුනේ එකතු එකතු වෙනකොට හේතු තුන යෙදෙනකොට හේතු තුනේ ස්පර්ශයක් මිස හේතු තුනේ මුණ ගැසීමක් මිස එක්වීමක් මිස එක් වෙලා තවත් දෙයක් වෙන්නේ ඇත්තේ අනිත්‍ය ලක්ෂණය පමණයි ඒ නිසායි අපිට ඒක තමන් කරගන්න බෑ අනුන් කරගන්න බෑ තමා ඉදිරියෙන් තියෙන ලෝකයක් කරගන්න බෑ තමා ඉදිරියෙන් තියෙන ලෝකයක් වශයෙන් මෙනෙහි වෙන්නේ ඇයි පෙර හේතුව ඔව් පෙර හේතු ආස්වාදයත් එක්කම උපාදාන වුණා පෙර හේතුවක් වුණා මමත් මා ඉදිරියෙන් තියෙන ලෝකයක් මමත් මගේ ගෙවල් වල අය බැඳිච්ච අය විරුද්ධ අය ඔක්කොම මොනවද ස්පර්ශයේ වරදවාගත්ත හේතු සංඥා සංඥාවේ නිදානයත් ස්පර්ශය කියලා වදාළනේ බුදුහාමුදුරුවෝ සංඥා නිදානයත් ස්පර්ශයයි වේදනාවේ නිදානයත් ස්පර්ශයයි චේතනාවේ නිදානයත් ස්පර්ශයයි නිදානය කිව්වේ මූල ධර්මයේ ඇති කරන මූල ධර්මයේ ස්පර්ශය වැටහුනොත් අපිට සංඥාවට වැටෙන්න පුළුවන් සංඥාවට ඇවිල්ලා නේද අපිට එක දෙයක් කෙනෙක් වෙන්නේ. සංඥාවට ඇවිල්ලා නේද අපිට මිහිරි හරි අමිහිරි වෙලා අපි එකට ලේස ගන්න විදීමකට යන්නේ. හේතු තුනේ ස්පර්ශයකින් මේ මුලාවක් හිතේ පහළ වෙන්නේ. මෙන්න මෙතනින් අපිට යම් හිල්දරවක් ආවොත් වෙහෙස වෙන තැනට වෙහෙස නොගෙන ඉන්න පුළුවන් දැක්මක් එනවා. වෙහෙස ගන්නේ අපි ඕනම දෙයක් කරදේ ආයතන හරහා එන අරමුණු වලට වෙහසක් ගන්න අපේ ස්පර්ශය කියන ওই සම්පස්සය නොපෙනීම නොවැටහීම. ඉතින් ඒ ටික හොඳට හෙළි වෙනකොට අපිට දෙයක් කෙනෙක් වස්තුවක් පුද්ගලයෙක් කියලා අපි දෘෂ්ටි සහගතව යමකට බැඳලා ඉන්නවා. ඒ තමයි තෘෂ්ණා දෘෂ්ටි මාන. මානෙ කිව්වේ මම වෙවි කියන අදහස. ඒ මම වෙවි කියන අදහසේ තියෙනවා ඉතින් මේ විවිධත්වයන්නේ. මම වෙවි කියන වචනේ දෙන මානෙ තියනවා නෙවෙයි ප්‍රවේද. ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන දෘෂ්ටියකට හිත ඒ ප්‍රපංචයකට හිත ගොනු වෙන්නේ ওই සම්පස්සේ පිළිබඳ හරි වැටහීමක් නැතිකමයි. ඒ නිසා නිතර මේකට අපි කරන්න මොකක්ද මෙතන හෙලි කරගන්න? මොකක්ද මෙනෙහි කරන්න ඕනේ? ආයතන පිළිබඳ අනිත්‍ය මෙනෙහි කරන්න. ආයතන අසකරණාසය දේව ශරීරයේ මන කියන ආයතන හයෙන් විතරම අනිත්‍ය බව. දැන් ලොකු ස්වාමීන් වහන්සේ මෙතන මන ධර්ම දේශනා කරලා වැඩියානේ. දැන් කොහේ දර්ශනේ? කොහෙන් දර්ශනයක් වෙන්න තියෙනවද ඊට පස්සේ ඔයගොල්ලෝ ගිලම්බස ගත්තා තේ බිව්වා කොහෙද දර්ශනේ ඒවල් මතක් වෙන්න ඕනේ නිකම්ම බෑ හේතුත් නැතු වුණා ඒ දර්ශනය නිරුද්ධ වුණා ඒ දර්ශනය නිරුද්ධ වුණා එළමෙන එළමෙන දර්ශන එළමෙන එළමෙන විඥාන දැන ගැනීම ඒ ඒ හේතු සමග පහළ වී නැතන ආකාරය සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ ඒක තමයි මේක ප්‍රායෝගික වෙන තැන අපි ආපහු ආපහු බලන්න කෝ ගෙවුණු අතීතේ නිරුද්ධ වෙලා නේද? ගෙවුණු අවස්ථාවක් නිරුද්ධ වෙලා නේද? ශබ්දයක් අහා හිටපු අවස්ථාවක් නිරුද්ධ වෙලා නේද? දැන් මේ චක්කු විඥානයේ රූප දකින්නේ. ගන්න සෝඳ ලබන්නේ. ඒක මෙනෙහි වෙන්න ඕන. සතිපට්ඨානේ වඩන්න කියලා වදාළ උදාම සිහිය පිටවන්න. ඔතනදී ඒක නොවලා කොහොමද අපි ඒක සාත් කරන්නේ? ඒ නිරෝධය ගැන මෙනෙහි නොකර නැත්නම් හේතු නැතුව කියන නිසා ඵලය නිරුද්ධුනායි කියලා මෙනෙහි නොකර කොහොමද අපි අතීතයෙන් මිදෙන්නේ? ආපහු බලන්න ඉපැයි කොහොමද දැන් අතීතය කියලා. හේතු වැය වෙලා ඵලය හටගත්තා හේතු වැය වෙච්ච නිසා ඵලය නැතුව ගියා. දැන් කොහේ යත්තේ? එහෙම දකින්න එහෙම ජීවිතේට එක් වෙන්න ඕනේ. ඵල නිරෝධය දකින්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් අපි හිතන්න ගෙදරක ඉන්නවා අපි මාත් එක්ක අපි කියන කෙනෙක් මරුණා නෙමෙයි කියන්නේ. අවුරුදු 20ක් ජීවත් වුණා. 40ක් මාත් එක්ක හිටියා. ඇත්තටම හිටියද හිටපු හිටපු අවස්ථා එතන එතන නිරුද්ධ වුණාද? දැන් එතන එතන නිරුද්ධ වුණා කියලා නොදැක්ක නිසා අර ඔක්කොම එක හම් කරලා කියනවා 40ක් හිටියා 20ක් හිටියා. එතන එතන දැක්කොත් නිරුද්ධ වුණ බව. ඒ හිතපුවා ඒ නෑ. ඒ දැකපුවා ඒ නෑ නිරුද්ධ වුණා. ඒ ආපු ශබ්ද එහිම නිරුද්ධ වුණා. එහෙම වුණොත් අරව එකතු කරන්න ඉතුරුද? නෑ. දැන් අරව ඔක්කොම එකතු කරලා තමයි අර මෙහෙට ගන්නෙ. දැවෙලි ගන්නෙ. ඇත්තටම හිටියද? සම්මුතියට එහෙම කියනවනේ. හිටියද ආයතන හරහා ඒ ඒතන සම්පස්ස නැත්තම් ස්පර්ශ ඇති වෙලා නිරුද්ධ වුණාද? මෙන්න මේ ටික හොඳට හෙළි වුණොත් එයාට අතීතය පිළිබඳ වෙහෙස නැහැ. මොකද ඉතුරුච්ච දෙයක් නැවෙහෙස ගන්න. දැන් අතීතය ගැන අඬන්නේ හරි සතුට වෙන්නේ හරි දුක් වෙන්නේ හරි බැඳෙන්නේ හරි ඔය ඉතුරුච්ච හින්දානේ. නිරුද්ධ බව සිහි කරේ නැති හින්දානේ. ඇත්ත. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මෙතන කරුණ දේශනා කළා. ඒ අවස්ථාව නිරුද්ධ වුණේ ඊළඟ අවස්ථාවට නේ. ඔයගොල්ලෝ තේදීවා. ඒ ඒ අවස්ථාව නිරුද්ධ වුණා අපි ධර්ම දේශනාව පටන් ගත්තා. දැන් දැන් මේ මේ තමයි ඒ ඒ අවස්ථා මොහොතවල නිරුද්ධ වෙනවා. අවසානයේ ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒ බවක් නැත්තම් අර ඔක්කොම එකහු කරනු නේද? අර ඔක්කොම එකහු කරලා නේද මිනිස්සේ සකස් කරලා බලන්නේ? මනෝ සම්පස්සේ ඉන්නේ. ඒ ඒතන ඒවා Nirodha සිහි කරන්න ඕනේ. නැසුම් බව සිහි කරන්න ඕනේ. සිහි කරන විට අපිට මොකද වෙන්නේ? හේතු නැතුව යනවා ඵල හට ගන්න. දැන් හේතු ඉතුරු කරගත්ත ඒවා තියෙද්දී ඵල නැතුව ඉන්න පුළුවන්ද? හේතු ඉතුරු කරගත්ත ඒවා තියෙද්දී ඵලයක් නැතුව ඉන්න පුළුවන්ද? හේතු ඉතුරු කරගත්ත ඒවා තියෙනවා කියන වචනේ අදහස? ඇහිච්ඡාය තියෙනවා බැලපුවා තියෙනවා සද්ධාහුවා තියෙනවා ගඳ සුවඳ ලැබුවා තියෙනවා ස්පර්ශ ලැබුවා ඒවා නිරුද්ධ බව දැක්කේ නැත්නම් හේතු ඉතුරුයි නේද මං හේතු තියෙනවා නම් ඵල නොහට ගන්නවද හට ගන්නවා හේතු නැතුව ගියොත් ඵල නැහැ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කිව්වේ ඒකයි සිහි වෙන්න සිහි කරන්ද ලකුණු නැහැ සිහි කරන්ද ඉතුරු නැහැ ඒ නිසා ඵල නැහැ ඒකයි අසංගතය සංගතය කියන්නේ හේතුන්ගෙන් හටගන්න ඒවා හේතුන්ගෙන් හටගන්න හේතු ඇතිතාක් හේතුන්ගෙන් ඵල හටගන්නවා හේතු නැති වුණොත් අසංගතයි. ඇයි හේතු නැති වුනේ? නිරෝධය දැක්ක නිසා. පස්ස නිරෝධය දැක්ක නිසා. සුමිච්චලයක් නැති වුණා. අසංගතයේ මේකයි. අසංගත ධාතුව කිව්වේ එහෙනම් හේතු නැති වෙච්ච නිසාම ඵල නැති වුණා. හේතු ඇති වෙලා ඵල නිරුද්ධ වුණා නෙමෙයි. ඒක අපි මේ බලන අවස්ථාව. හේතු නැති වුණොත් නෙමෙයි. හේතු තියාගෙන අපි පුළුවන් නම් අනන්තින්ද. හේතු තියාගෙන අපිට පුළුවන් ද බැඳෙන්නේ නැතු වෙන්න. මමත් ඉන්නවා මේ ගෙවලුත් තියෙනවා දරුවොත් ඉන්නවා කියන දෘෂ්ටියක් තියාගෙන අපිට පුළුවන් ද ඒවට අදාළ ස්පර්ශ වේදනාවලට නොමින් ඉන්න පුළුවන් ඉන්නවද ඉන්නවා කියන මතයක්ද මතයක් ඒව තමයි හේතු ඉන්නවා කියලා මතයක් ස්පර්ශ වෙලා හිතට එන ස්වභාවිකයි හැබැයි අවිද්‍යාව නැති වුණොත් ඒ හේතු වල ඒකට බලයක් නැහැ ඒවා මෙනෙහි කරලා විඳීමකට යන්න බෑ සංඥාවල් පහළ වීමක් විතරයි ස්කන්ධ පහළ වීමක් විතරයි ස්කන්ධ ලෝකයකට යන්න බෑ සත්පුද්ගල ආත්ම මතය නිසා සත්පුද්ගල ආත්ම මතයේ හේතු ඇති නිසා ස්කන්ධ වශයෙන් දැක ගන්න සිහිය නැහැ. මේ පහළ වෙන්නේ මොනවද? ස්කන්ධ. දැන් අපි කියන්නේ අන්නාපුරේ මතක් වුණා, ඊතර මතක් වුණා. කොහොමද මෙනෙහි වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ නෙවෙයි පහළ වෙන්නේ. ස්කන්ධ මට්ටමට එන්න බැරි ඇයි? පුද්ගල මට්ටමක් පිළිගන්න නිසා. පුද්ගල මට්ටමක් පිළිගන්නේ ඇයි? පුද්ගල මට්ටමක් මතක් වෙන්න පුද්ගලව මතක් වෙන්න හේතු ඇති නිසා. හේතු ඇත්තේ ඇයි? පල නිරෝධය නොදැක්ක නිසා. නිසා හේතු නිරෝධයෙන් හේතු ප්‍රත්‍යයෙන් මේ ඵල හටගන්නේ කියලා හෙළිවීම තුල යාට පැනෙන්නේ ස්කන්ධ ලෝකයක්. කෙනෙකු දකිනවා නෙවෙයි, කෙනෙකුට ඇහෙනවා නෙවෙයි, කෙනෙකුට මෙනෙහි වෙනවා නෙවෙයි, කෙනෙකුට මතක් වෙනවා නෙවෙයි. හරිද ඒක? කෙනෙකු දකිනවා නම් කෙනෙකුට මතක් වෙනවා නම් කෙනෙකු මෙනෙහි කරනවා නම් එතන තියෙන්නේ පුජ්‍යල සත්ත්ව ආත්ම දෘෂ්ටිය. සක්කාදිට්ඨිය. දැන් ආයතන සම්බන්ධව හේතුඵල ක්‍රමයකට මේක දකිනවා නම් ඇහෙන බව, පෙනෙන බව, දැනෙන බව, මෙනෙහි වෙන බව. එතකොට දකින්නේ ස්කන්ධ ලෝකයක්. ස්කන්ධ ලෝකයක් මෙනෙහි වෙනකොට සත්පුද්ගලාත්ම මතයක් එතන නැහැ. එහෙනම් කෙනෙක්ගේ මරණයක් නැහැ. කෙනෙකුගේ ජීවත් වීමක් නැහැ. තේරුණාද? කෙනෙකුගේ කතාන්තරයක් නැහැ එතන. කෙනෙකුගේ කතාවක් තියෙන්නේ ආයතන හරහා පාළ වෙන ස්කන්ධ පිළිවෙල නොවැටීම තුල. ඉතින් ඒ නිසා මේ ධර්ම කරුණු ටික අපි මේ සූත්‍රය ඇසුරෙන් කතා කළේ මහණෙනි යම් කෙනෙකු ඇස අනිත්‍ය වශයෙන් දකී රූපය අනිත්‍ය වශයෙන් දකී විඥානය අනිත්‍ය ලෙස දකී ස්පර්ශය අනිත්‍ය ලෙස දකී ස්පර්ශයෙන් හටගන්න වේදනා විදීම් අනිත්‍ය ලෙස දකී මෙය නිවනට සප්පාය මාර්ගයයි නිවනට කරුණු හෙලි කරන මාර්ගයයි එතරම් නැද්ද යාට ඒක එතරම් හෙලි වෙන්නේ නැද්ද ලෝකයේ උපාදාන වශයෙන් ගන්න බැහැ කියන හෙළිවීමක් නැද්ද උතන? හෙළිවීමක් තියෙනවා. එලිහි හෙළිවීම තුල ඔහුගේ සත්පුජ්‍යල ආත්ම මතය දුරු වෙලා සත්පුජ්‍යල ආත්ම මතය තුල තමයි අර නිදීම ඇති කරවන්නේ. වේත ඇති කරවන්නේ. සසර දිගින් දිගට ගෙන යවෙන්නේ. ඉතින් මේ හිමි කරපු කරුණු ටික අපි අපේ ජීවිතය හා සසඳන්න ඕනේ. ජීවිතය හා බද්ධ වෙන්න ඕනේ. එහෙම නේද? අපි කැඩපතක් ඉදිරියට ගියාම ඒ වගේම ගෙදර දොරේ කටයුතු වල යෙදෙනකොට ඒ වගේම මිදුල අතු ගන්නකොට මේ හැම එක දිගටම බලන්න කෙනෙක් මිදුල අතු ගන්නවා කෙනෙක් කැඩපතක් ඉදිරියට යනවා කෙනෙක් රැකියාවකට යනවා කෙනෙක් බෙහෙත් ගන්න යනවාද ඒ ඒතන පෙර කෙනෙක් කොට ගත්ත නිසා දැනුත් ඒ හේතු සකස් වෙලා කෙනෙක් වශයෙන් පිළිගන්න වෙනවද පෙර කෙනෙක් ලෙස කටයුතු කළේගේ විපාකයක් නෙවෙයිද දැනුත් කෙනෙක් කියලා හිතන එක ඒ නේද දුක්ඛ සම්බදේක පෙර කෙනෙක් ලෙස භාවිතා වුණේ. කෙනෙක් ජීවත් වුණා කියලානේ අපේ ජීවිතේ පසුතලයක් තියෙන්නේ නේද? ඒ තමයි දුක්ඛ සමුදය. නිරෝධය මෙහි කරනකොට ඒකම දකිනවා හේතුන්ගෙන් සකස් වෙලා නෙවෙයිද මේ අතු ගන්න හිතුනේ. හේතු සිහි වෙලා නෙවෙයිද ක්‍රියා වෙලා නෙවෙයිද ආස්වාස ආහාර ආදී ප්‍රත්‍යයෙන් ශක්තියට අර මෙනෙහි වීමක් වෙලා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් නේද මේ සංඥාව පහළුනේ අතු ගන්න ඕන කියලා. අතු ගන්න ඕන ආහාර පිටින්න ඕනේ ලෙඩා බලන්න යන්න, ලෙඩෙක් බලන්න යන්න ඕනේ. ආදි වශයෙන් අරමුණු එනකොට බලන්න ස්පර්ශය අනාප්‍රත්‍ය නැහැටි. පෙර සේම මම රැකියාවට යනවා, මම ගෙදර යනවා, මම වැඩට යනවා, මම බලන්න යනවා කියන එක හරියද? බලහන්න යන්නේ අර විදිහටමයි. එවනේ මොකක්ද තියෙන බණ ඉඳලා? අපි මේවා කතා කරලා ආයෙත් අපි පරණ එකේ නම් ඉන්නේ පරණ එකටම ආවඩන තැනකට නම් ශක්තිය දෙන්නේ. අපි ළඟ දුක්ඛ සමුදය නිරෝධ නැහැනේ. ඒකෙන් එතන ෂේ වෙන පැත්තට යමුණා වෙන්නේ. ඒකනේ උදාහරණවල සප්පාය වෙනවයි කියලා. නිවන් මාර්ගට පිටුහල් වෙන විදිහට බලන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය හට නිසා හටගන්න ඉන්ද්‍රිය අනිත්‍යයි. එතන එතන හේතුව ඵලය සහ නිරෝධය දැක් ගන්න. එහෙම මෙනෙහිුනොත් නේද අපේ ගමන ගමනක් තියෙන්නේ. මඟක් වෙන්නේ ඒක. අපිට මෙනෙහි වුණාද? සාමාන්‍යයෙන් දැන් මෙතන බණ කියලා වැඩියෙන් පස්සේ. අපිට මෙනෙහි වුණාද? ඒ අතීතේ නිරුද්ධ බව මෙනෙහි වුණාද? තමන් කොහොමද හිතන්නේ? මෙනෙහි වෙන්න ඕනේ. ගිලම්පස වළඳලා ඉවරලා මෙතෙන් බණට වඩනකොට අපි අර ගිලම්පස වළඳන පැත්ත නිරුද්ධ වුණ බව. ඕක ගෙවල් වලදී කටයුතු වලින් වලටලා හිටියා නෙමෙයි. අර විදිහට බලන්න පුරුදු වෙන්න. එහෙම බලනකොට යාට ක්‍රමයෙන් උතෙන් අතුරු වෙනවා. කොහොමද මේ අතුගාන හිතක් පහළ වුනේ? කොහොමද මේ උයන් හිත පහළ වුනේ? කොහොමද මේ මෝනෝදන් හිතක් පහළ වුනේ? ස්පර්ශයෙන් නේද හිතේ මනෝවිඤ්ඤාණය හටගත්තේ? මනෝවිඥානය හරහා නේද ස්පර්ශයක් හිතේ සකස් වුනේ. දැන් ඒ සංඥාවේ අතුගාන කෙනෙක්වත් විදුලක්වත් තියනවද? අතුගාන කෙනෙක්වත් විදුලක්වත් ඉදලක්වත් තියනවද? ඒ මෙනෙහි වෙන සංඥා නෑ නේද? අන්න සම්පස්සේ දකිනවා. අතුරුගා හිටියා නෙමෙයි. ඒ කාර්යය කෙරෙන ආස්වාද ආදී ශක්තිය ක්‍රියාවල සිටේදී වලට අනුව චිත්තදවාය ධාතු අපිට කොට පෙළකට හක්ස් වෙනවා. අපි ඒක මාර්ගයක් කරගන්න ඕනේ. ජීවිතේ කටයුතු. එහෙම වුණොත් නේද ඔක පෙළක් වෙන්නේ. කොහොම වුණත් ওই මාර්ගය හදලා තිබ්බොත් අපිට අවසාන මොහොතේත් ඔක මතක් නොවේ තීද. මොකද මේ පෙළ සකස් කරලා තියෙනවා. මෙනෙහි වෙන ගානේ අපි විදර්ශනාවට දාන්න එක උත්සාහ කරනවා. යොදන්න උත්සාහ කරනවා. මම කියන්නේ හැම අනුමකට මේක පුළුවන් කියලා. උත්සාහ කරනවා. දවසේ කීප විටක්වත් ධර්මාරම්මන වලට උත්සාහ කරනවා. ස්පර්ශය ප්‍රත්‍යයෙන් සංඥා පහුනේ හැටි. මත්මනින්න මොන හොදන්න සිතක් පහළ වෙනකොට සිතේම පහළ වෙන්නේ බලන්න. ඒ සංඥා. එතකොට මේ කියන කරුණු හොඳ ප්‍රඥාවකින් වඩන්න අපි පටන් ගත්තොත් ජීවිතේ දේශ දෙවිලි ඇති කරන කාරණා වලින් අපිට වළකින්න පුළුවන්. තව විදිහකින් කියනවා නම් අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන තැනින් සකස් වෙන්න පුළුවන්, හිත හදා ගන්න පුළුවන්. දේශ නොගෙනින්න පුළුවන්. අපි යන රැල්ලටම යනවා කියන එක වැඩක් නෙවෙයි. ඉන්න රැල්ලෙම ඉන්නවා කියන එක වැඩක් නෙවෙයි. වෙනසක් වෙන්න ඕනේ. මාර්ගයක් තියෙනවා නම් ඵලයක් තියෙනවා නේද? මාර්ගයක් තියෙනවා නම් ඵලයක් තියෙන සමාර්ගය නිවැරදි වෙන්න ඕනේ. එහෙම වුණොත් හේතු නැතුව යනවා පලහට ගන්න. දුක් ඇති කරවන්න තියෙන අවිද්‍යා හේතු නැතුව යනවා. සත්පුජ්‍යල ආත්ම මතය නැතුව යනකොට ස්කන්ධ ලෝකයක් කියන එක හෙළි වෙනවා. සත්පුජ්‍යල ආත්ම මතය නැතුව ගියේ හේතු වල අනිත්‍ය දැකීම තුළ. ඒ නිසා ඔය කිව්ව සප්පාය සූත්‍රයේ අඩංගු කරුණු ටික ඔබ සියලු දෙනාටම මේ ජීවිතයේදීම ධර්ම අවබෝධය වෙන්න හේතු ආසනාව වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියක්පත් වේවා. ඔබ හදා වඩාගත් දමෝපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට මේ පුණ්‍ය ශක්තිය කාන්ත කොටමත්පත් වේවා. ශාසනයත් අපවත් ආරක්ෂා කරන සම්මා පිටික දේව දේවතාවන්ට මේ කුසලයේ අනුමෝදන් වෙත්වා. ඔබේ නමින් නැති පරලෝකයේ සියලු දෙමෝපිය ඇතුළු මළගේ ඥාතුරුන්ටත්පත් වේවා. ඒ සියලු දෙනාටමත් අප සියලු දෙනාටම අමා මහ නිවනින් සැනසෙන්නට हेत्वासनादेवा आकाशट्टः च भुम्मट्टा देवानागामहिद्दिका पुण्यन्तम् अनुमोदित्वा चिरम् रक्कन्तु लोकशासनम् आकाशट्टः च भुम्मट्टा देवानागामहिद्दिका पुण्यन्तम् अनुमोदित्वा चिरम् रक्कन्तु देशनम् आकाशट्टः च भुम्मट्टा देवानागामहिद् පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්කන්තු මම් පරන්ති ඔබ හැම දිනාටම මේ ජීවිතේදීම ධර්මාභෝධය වේවා පෙරවන් සරණයි